ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ බුදුදහමේ හමු වෙන අතිශය වැදගත් ඒ වගේම ගැඹුරු සංවාදයක් ගැන. මේක සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනමක්, ඒ කියන්නේ සාරිපුත්ත සහ මහා කොට්ටිත කියලා මහරහතන් වහන්සේලා දෙනම අතරේ මේ සංවාදය ඇතුලේ අපේ සිතේ ගැඹුරුම ක්‍රියාකාරීත්ව ගැන පුදුම විදිහට ගවේෂණය වෙනවා. හොඳයි එහෙනම් අපි කෙලින්ම යමු මේ සංවාදයේ පළවෙනි ප්‍රශ්නයට. මේ කතාව පටන් ගන්නෙම අපේ අවබෝධයේ අත්තිවාරම, ඒ කියන්නේ ප්‍රඥාව කියන එකෙන්. නැත්නම් ප්‍රඥාව නැතිකම කියන්නේ මොකක්ද කියන තැනින්. ඉතින් මහා කොට්ටිත තෙරුන් වහන්සේ මේ කතාව පටන් ගන්නෙම බොහොම මූලික ප්‍රශ්නයකින්. උන්වහන්සේ අහනවා සාරිපුත්ත තෙරුන් වහන්සේගෙන් දුෂ්ප්‍රඥයෙක් ඒ කියන්නේ ප්‍රඥාව නැති කෙනෙක් කියලා හඳුන්වන්නේ කාටද කියලා. සාරිපුත ආම්දුරන්ගේ පිළිතුර බලන්න කොච්චර කිලින්ද කොච්චර පැහැදිලිද කියලා ප්‍රඥාව නැහැ කියන්නේ වෙන මොකුත් නෙමෙයි චතුරාර්ය සත්‍ය ඒ කියන්නේ දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම සහ ඒ මාර්ගය ගැන අවබෝධයක් නැතිකම සූත්‍රයේ කියවෙන විදිහටම කිව්වොත් අවබෝධ නොකරයි අවබෝධ නොකරයි කියන අර්ථයෙන් තමයි දුෂ්ප්‍රඥාය කියලා කියන්නේ. ඉතින් එහෙමනම් ඒක අනිත් පැත්තත් අහන්නම වෙනවනේ නේද? ස්වභාවිකවම ඊළඟට මහකොටිත තිරුන් අහනවා. එහෙනම් ඇත්තටම ප්‍රඥාවන්ත කෙනෙක් කියන්නේ කාටද කියලා. ප්‍රඥාව කියන්නේ නිකම්ම පොතේ පතේ දැනුමක් නෙමෙයි. ඒක තමයි මේ මූලික සත්‍ය හතර ගැන තියෙන ඍජු විනිවිද යන අවබෝධය. කලින් කිව්වා වගේම අවබෝධ කරයි අවබෝධ කරයි කියන අර්ථයෙන් තමයි ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. හොඳයි. දැන් මේ කතාව යන්නේ තවත් ටිකක් ගැඹුරට. මෙතනදි ගවේෂණය වෙන්නේ මේ අපි කතා කරපු ප්‍රඥාව අපේ විඥානයේ ලගේ මනසේ අනිත් ප්‍රධාන ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. මේක හරිම වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රඥාවයි විඥානයයි කියන්නේ අපේ මනස ඇතුලේ වෙන වෙන වෙනම සිද්ධ වෙන දේවල් දෙකක්ද? එහෙම නැත්නම් එකම කාසිය දෙපැත්ත වගේ එකටම බැඳිලා තියෙන දෙයක්ද? සාරිපුත්ත තෙරුන් වහන්සේ ඒක පැහැදිලි කරන විදිය බලන්න. යමක් අවබෝධ කරනවද ඒකම තමයි දැනගන්නේ. යමක් දැනගන්නවද ඒකම තමයි අවබෝධ කරන්නේ. ඒ කියන්නේ මේවා වෙන් කරන්න බෑ. නූලයි බෝලෙයි වගේ එකටමයි තියෙන්නේ. මේවා එකට බැඳුණු වෙන් කරන්න බැරි මානසික ක්‍රියාවලි දෙක. හැබැයි මෙන්න මෙතන තමයි වැදගත්ම මේ දෙක වෙන් කරන්න බැරි වුණාට මේ දෙකේ කාර්යභාරයයි අපි ඒවට කරන්න ඕන දෙයි වෙනස්. ප්‍රඥාව කියන්නේ අපි දියුණු කරන්න වඩන්න ඕන දෙයක්. හැබැයි විඥානය කියන්නේ අපි මුළුමනින්ම පරිඥය වශයෙන් අවබෝධ කරගන්න ඕන දෙයක්. ඕක තමයි මේ දෙක අතර තියෙන සියුම් වෙනස. හරි එහෙනම් අපි බලමු මනස ගැන මේ අවබෝධය අපේ මේ භව ගමනට මේ සංසාර චක්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා සාරිපුත්ත තෙරුන් වහන්සේ පැහැදිලි කරනවා සම්මාදිට්ඨිය. ඒ කියන්නේ යථාර්ථය ගැන හරි දැක්ම නිකම්ම ඇති වෙන දෙයක් නෙවෙයි. ඒකෙදි හේතු දෙකක් තියෙන්න ඕන. එකක් තමයි පරතෝ ഘോഷය. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මය ඇසීම. දෙවන එක තමයි යෝනිසෝ මනසිකාරය. ඒ කියන්නේ ඒ අහගත් දේ ගැන නුවණින් මෙනෙහි කිරීම. ඒ වගේම මේ ඇති වුණ හරි දැක්ම තවත් ශක්තිමත් වෙන්න, තවත් පෝෂණය වෙන්න, තව කරුණු පහක් උදව් වෙනවා. ඒ තමයි සීලය, බහුශ්‍රත බව, ධර්ම සාකච්ඡාව, සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. මේ ඔක්කොම එකට එකතු වුණාම තමයි සම්මාදිට්ඨිය ස්ථාවර වෙන්නේ. දැන් තමයි කතාවේ තවත් ලෝකුම ප්‍රශ්නකට එන්නේ. අපි මේ නැවත නැවතත් ඉපදෙන සංසාර චක්‍රය දිගටම පවතින්නේ ඇයි? අනාගත භවයක් ඇතිවෙන්න හේතුව මොකක්ද? පිළිතුරත් ඒ වගේම කෙලින් අපේම අවිද්‍යාව, ඒ කියන්නේ නොදැනුවත්කම සහ තණ්හාව. මේ දෙක තමයි අපිව ආය ආයෙත් මේ භව ගමනේ රඳවලා තියෙන දම්වැල. අවිද්‍යාව නිසා වැහිලා, තණ්හාව නිසා බැඳිලා, හම්බ වෙන දේ ගැන සතුටු වෙන නිසාම තමයි අනාගත භවය නිර්මාණී වෙන්නේ. දැන් මේ සංවාදයේ හරිව අපූර්ව තැනකට එනව ජීවිතය මරණය සහ ගැඹුරුම භාවනා තත්වයක් අතර තියෙන සම්බන්ධය සහ වෙනස තමයි මෙතනදී කතා වෙන්නේ. මේ වගුව දිහා බලන්න. මල සිරුරකුයි නිරෝධ සමාපත්තිය කියන ගැඹුරුම ධානයට සමවැදිලා ඉන්න යෝගියෙකුයි අතර වෙනස. දෙගොල්ලන්ගේම හුස්ම ගැනීම, වචන, සිතුවිලි මේ ඔක්කොම නතර වෙලා. බාහිරින් බලවත් කිසි වෙනසක් නැහැ. හැබැයි වෙනස තියෙන්නේ කොතනද? මල සිරුරක ආයුෂ්‍ය, ශරීරයේ උණුසුම, ඉන්ද්‍රියන් මේවා නැති වෙලා ගිහින්. නමුත් නිරෝධ සමාපත්තියේ ඉන්න යෝගියාගේ ඒව තාමත් තියෙනවා. ඒක තමයි ජීවියයි මරණයයි අතර තියෙන සියුම් නමුත් අතිශය වැදගත් වෙනස. හොඳයි. දැන් අපි මනස ගැන, භවය ගැන, මරණය ගැන යම් අවබෝධයක් ගත්තා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවෝ පැහැදිලි කරන්නේ නිදහසට එහෙම නැත්නම් චිත්ත විමුක්තියට තියෙන විවිධ මාර්ග ගැන. මනස නිදහස් කරගන්න පුළුවන් ප්‍රධාන මාර්ග හතරක් ගැන මෙතනදී කියවෙනවා. එකක් තමයි අප්‍රමාණ චේතෝ විමුක්තිය, ඒ කියන්නේ සතර බ්‍රහ්ම විහරණ වදීම. අනික ආකින්ච ඥායතන සමාපත්තිය. ඊළමට ශුන්්‍යත විමුක්තිය. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියෙන් මිදීම. අන්තිමට අනිමිත්ත විමුක්තිය. ඒ කියන්නේ කිසිම නිමිත්තක් නැති සමාධිය. මේ එක එකක්ම විමුක්තිය කරහා යන සුවිශේෂී ප්‍රවේශයක්. දැන් තමයි මහා කොටිත හාමුදුරුවෝ මේ මුළු සංවාදෙම වැදගත්ම අවසානම ප්‍රශ්නය අහන්නේ. මේ මාර්ග හතරක් ගැන කිව්වනේ. මේවයි අවසාන ඉලක්කත් හතරක්ද? නැත්තම් මේ හැම දෙයකම තියෙන එකම ඉලක්කයක්ද කියන එක. ප්‍රශ්නේ තමයි මේ විමුක්ති හතර අර්ථයෙන් වෙනස් දේවල්ද නැත්නම් නම් වලින් විතරක් වෙනස් වෙලා යන්නේ එකම තැනකද? මේකෙන් තමයි මේ මුළු සංවාදයම එකම තැනකට එකතු කරන්න උත්සාහ කරන්නේ. සාරිපුත්ත තෙරුන් වහන්සේගේ ගැඹුරු පිළිතුර තමයි මේ ක්‍රමවේදයන්ගේ යම් යම් වෙනස්කම් තිබුණත් මේ හැම මාර්ගයකම අවසානයේ එකයි ඒ තමයි කිසිදාක නොසැලෙන ආපස්සට හැරෙන්නේ නැති අකෝප්‍ය ඡේදෝ විමුක්තිය. ඉතින් මොකද්ද මේ අකෝප්‍ය චේතෝ විමුක්තිය කියන්නේ? ඒ කියන්නේ අපේ හිත අපේ මනස රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් මේ හැම දුකකටම මුල් වෙන කෙලස් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච පිරිසිදු වෙච්ච තත්වයක්. ඒක තමයි මේ හැම මාර්ගයකම අවසාන ඉලක්කය. ඉතින් මේ පුරාණ ඒත් අදටත් අතිශයම වළංගු සංවාදය අපේ මනස ගැන සම්පූර්ණ සිතියමක් වගේ අපිට ලබා දෙනවා. ඒ වගේම මේක අපෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රඥාව වඩන්න ඕන විඥානීය පරිඥයේ වශයෙන් දැනගන්න ඕන කියලා අපි දැන් දන්නවා. එහෙනම් අපේම ගවේෂණය, අපේම ගමන පටන් ගන්න ඕනේ කොතනින්ද? ඒක තමයි අපිට හිතන් ඉතුරු වෙන දේ.